අටවෙනිදා සැමරීමට ජාතික කොඩි ඔසවණ්ඩයි කියලා මුළු රටේම ඉල්ලීම කරා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත්. නමුත් කොහෙවත් එක ජාතික කොඩියක් කවුරුත් ඉසෙව්වේ නෑ. ඒ පැත්තේ ඉන්න අය වුණත් ආණ්ඩුව එක්ක කලකිරලා ඉන්නයි කියන එක තමයි ලැබුණු පණිවිඩය. ඉතින් මේ తত্ত্বය හරහා මේ ආර්ථිකය දැන් ගෙනවි තියෙන්නේ බංකොලොත් වෙන ගමනකටයි. දැන් ඇමරිකාවේ වාගේ රටවල් මේ බංකොලොත් වෙනකොට මේ සහන දෙනවා මේ කාලයකට මේ ගොඩ උඩෙන්ඩ අවුරුදු දෙකක් සහන දෙනවා සහය දෙනවා මෙන්න මේගොල්ලන් කරන වැඩේ බලන් ඒ කියන්නේ අප රටේ තියෙන සුබසාධන කපන වැඩ පිළිවෙලක් තමයි ඉදිරියේ ක්‍රියාත්මක වෙන්නේ